යා සංස. අනිත් එක සංස මේ අද දිශනායක සංස අපිට කිව්වා මේ අපි අපි ධම්මයි අපි දෙවණියක සම්මස මේ අපි ධර්ම සහ අපි විනය අභිවිනය ගැන අපි මම අහලා නෑ ඇත්තම දැන් සූත්‍ර ධර්මවල ওই වචන දෙකම තියෙනවා. දැන් ගුලිස්සානි සූත්‍රයේ වගේ සූත්‍රවල දක්වනවා අභිධම්මේච අභිවිනයේච යෝගෝ කරණීයෝ. අභිධර්මයේහි සහ අභිවිනයේහි යෙදීම කල යුතුය. භික්ෂුන් වහන්සේලා විසින්. එතකොට ධර්ම කියලා කියන්නේ මේ ලෝක ස්වභාවය පැහැදිලි කරන මූලික දහම් කරුණු. අභිධර්ම කියලා කියන්නේ ඒ දහම් කරුණු සියුම් සියුම්ව බෙදලා බෙදලා බෙදලා නොබෙදිය හැකි තැනකට බෙදාගෙන ගිහිල්ලා එහි මූල ධර්ම විග්‍රහ කරන ස්වභාවය තමයි අභිධර්ම. ඒ වගේ තමයි විනය කියලා ගත්තාම මේ භික්ෂුවගේ සංවරය ගැන කතා කරන හැම ප්‍රඥප්තියක්. ඒ ප්‍රඥප්තිය තුළ ගැඹුරට ගැඹුරට ගිහිලා ඉතා සියුම් කරුණු පිළිබඳව විග්‍රහ කරන කොටස තමයි අභිවිනය කියලා කියන්නේ. එතකොට ඒක දැන් පරාජිකා පාළි, පාචිත්‍ය පාළි වගේ ගත්තන් පස්සේ බුදුහාමුදුරු පනෝම ප්‍රඥප්ති. ඒතර මහා වග්ග පාළි, චූල වග්ග පාළි වගේ ගත්තන් පස්සේ ඒවට අදාළ ඊටාම සූක්ෂම කාරණා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. මෙහෙම මෙහෙම වෙන්නට ඕන. ඒතර මේ ප්‍රතිපදාව එහෙම විය යුත්තේ කුමක් සඳහාද? ඒක ක්ලේශ ප්‍රහාණය සඳහා උපකාර වෙන්නේ මෙහෙමයි. භික්ෂුන් වහන්සේලාගේ භික්ෂු සංස්ථාවේ පැවැත්ම සඳහා උපකාර වෙන්නේ මෙහෙමයි ශාසනය පවතින උපකාර වෙන්නේ මෙහෙමයි ඒ නිසා මේ මේ කටයුතු මෙසේ කළ යුතුයි කියලා ඉතා සියුම් තැන් පිළිබඳව බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා. ඒවා තමයි අභිවිනය කියලා කියන්නේ. දැන් සීලය තියෙනවනේ චූල සීල, මධ්‍යම සීල, මහා සීල කියලා. මහා සීල කියන තැනට යනකොට අර දැන් අපි ගිය සතියේත් මම හිතන්නේ සිහිපත් කළා චූල සීල කියනකොට ප්‍රාණඝාතයෙන් වැළකීම, අදත්තා දාණයෙන් වැළකීම ආදී සමාජයේ ලොකු දේවල් හැටියට සලකන දේවල් චූල සීල. හැබැයි මහා සීල කියන්නේ පොඩි දේවල් හැටියට මේ ගහක කොලයක් කඩන එකෙන් වැළකින එක, රන් රෙදි මසු කහවණු පිළිගැනීමෙන් වැළකී, අමු දාන්නේ පිළිගන්න එකෙන් වැළකින. මේ වගේ ඊටාම සාමාන්‍ය ලෝකයා ගණනය කරන්නවත් නැති තරම් සියුම් දේවල් තමයි මහා සීල. එතකොට අර අභිවිනය වඩා සූක්ෂම විදිහට කායික වාචසික පමණක් නෙමෙයි මානසික සංවරයක් ඇති වෙන්නට මනස පුහුණු කරන සංවර වෙන ක්‍රම. ඒක තමයි අභිවිනය කියලා කියන්නේ. ඉතින් අභිධර්මය කියන කොටස මුල් කාලේ එහෙම වෙන් කරලා තිබුණේ නැහැ. පසු කාලයක තමයි වෙන් කළේ කියන එකත් එක්කලා ශාස්ත්‍රීය අධ්‍යයනයන් තුළ අභිධර්මයේ පස්සේ තමයි නිර්මාණය වුනේ කියන කතන්දරයක් ඇවිත් තියෙන්නේ. ඉතින් ඒක ශාස්ත්‍රීය අධ්‍යයනයකදී ඒගොල්ලන්ට ඒ පිළිබඳ දත්ත සටහන් ලේඛන හමු වෙන්නේ පස්සේ වෙන්න පුළුවන්. හැබැයි බුදු කෙනෙක් ධර්මයේ දේශනා කරනකොට චිත්ත චෛසික රූප නිබ්බාන වශයෙන් මේවා සියොම්ව විග්‍රහ කළ යුතු තැන සියොම්ව විග්‍රහ කරනවා. ඒවා සමස්තයක් හැටියට විග්‍රහ කළ යුතු තැන්වල ඒ විදිහට විග්‍රහ කරනවා. ඒ නිසා ධර්මය සහ අභිධර්මය සියලු කල්හි බුද්ධ බුද්ධ දේශනාව තුළ සම්මිශ්‍රව පවතිනවා. විනය සහ අභිවිනය සියලු කල්හි විනය දේශනාව තුළ අන්තර්ගත වෙනවා. එහෙම සත්‍යරසත්